නමෝ තස්ස භගවතු හරහතු සම්මා සම්බුද්දස්ස මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නිවන් දකින්නේ කොහොමද කියන එක නෙමෙයි නිවන් දකින්නේ කොහොමද කියන කාරණාව. මෙතන ලොකු පැටලෙවිල්ලක් අපට තියෙනවා. අපි මේ මිනිසත් භවයේ ලබලා මේ සංසාරයේ දුකයි මේ හැම දෙයක්ම විඩාවයි මේ ඒකාකාරී චක්‍රයක් තුල අපි පුදුම තේට්ටුවක් පීඩනයක් මේ විඳින්නේ විඳවන්නේ කියන එක තේරුම් ගත්ත දවසේ ඉඳලාම සමහර කට්ටිය රස්තාවෙන් බේරෙන්න උත්සාහ කරනවා. සමහර අය සමාජයෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා. සමහර කට්ටිය පෞල් ජීවිතෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. සමහර අය සැප සම්පත් වලින් පලා යන්න වෑයම් කරනවා. ඇයි මේ කට්ටියට මේ ප්‍රශ්නේ තියෙනවා? හැබැයි නිවන් දකින්නේ කොහොමද කියන එක අපි කල්පනා කළා මිසක් නිවන් දකින්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කල්පනා කරන්නේ නැහැ. එකම වචනයක් අර්ථ දෙකක් නිවන් දකින්නවා කියලා කියන්නේ එයා නිවන කියලා එකක් අදාගෙන එහෙම ලෝකයක් මානසිකත්වයක් ගොඩනගාගෙන ඒක හඹාගෙන යනවා දුස්සීල කට්ටිය දැක්කාම තරහා යන ඇයි එයා බලාපොරොත්තු වෙන නිවන ඒක නෙමෙයි සැප සම්පත් එක්ක තියෙන තැන දැක්කාම කලබල වෙනවා ඇයි එයා බලාපොරොත්තු වෙන තැන ඒක නෙමෙයි මේ විදියට තියෙන්න ඕනේ, මේම ඉන්න ඕනේ, මේම හැෙන්න ඕනේ, මේම පේන්න ඕනේ. ඒම එකක් යා බලාපොරොත්තු වෙනවා. නිවන් දකින්නේ කොහොමද කියන උත්සාහය අතුල තියෙනවා. හැබැයි නිවන් දකින්නේ කොහොමද කියන එක පිළිබඳව එයා තුල විශ්වාසයක් අවබෝධයක් නැහැ. දෙවෙනි කාරණාව තමයි නිවන් දකින්නේ එයා පේන එයාට පේන සියලුම දේ තුලින් එයාගේ නිවන මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. මේක තමයි අපේ ජීවිතවල තියෙන ලොකුම දුර්වලකම. මෙච්චර කාලයක් අපි rahatුන් නැති එකට ප්‍රධාන හේතුවත් ඕක. අපි ජීවත් වෙන පරිසරය තුල දවසකට රූප කීයක් පේනවද? වර්ණ කීයක් අපි දකිනවද? අර කාලාම වැසියන්ට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගියන පිළ පිළිගන්න එපා කියලා. <clears throat> ප්‍රශ්න විමසන්න. ඇයි මොකටද කුමක් සඳහාද කුමක් වෙනුවෙන්ද ඔම ප්‍රශ්න විමසන්න කාලාම වැසියෙක් වෙන්න ආධ්‍යාත්මික ලෝකයේ තුල අපි හැමෝම කාලාම වැසියෝ පැංකෝපෙරියා දැක්කම කොමගේ විමන නිවෙන්න කියලා මම ප්‍රශ්න කළාද පැංකෝපේ දකින්නකොට කොමගේ නිවීම නිවන කියලා මම ඒක ප්‍රශ්න කරන්න ඕනේ කොහොමද මම නිවෙන්නේ කියලා ප්‍රශ්න කරන්න ඕනේ. කොයි ආකාරයකද මේ පැන්කෝපෙන් නිවීම අටගන්නේ කියලා මම විමසන්න ඕනේ. අන්න ඒ ආර්ය ගවේෂණේ ආර්ය පරිශ්‍රණේ නැති නිසා තමයිලෝ මේ නාම රූප වලින් බැඳීම අටගන්නේ. දකින්න හැම රූපයක් තුළින්ම ඇලීමක් ගැටීමක් ගොඩනගා ගත්තා මිසක් ඒ හැම දෙය තුළම Tamange නිවීම දකින්න අපි දක්ෂ වුණ නෑ නේද? ඇයෙනකොට ශබ්දයක් කලබල වෙනවා, කම්පා වෙනවා. පටිගයක් ගොඩනගා ගන්නවා. කවදාකවත් මේ වචනවල කොමගේ නිවීම කියලා මං කවදාරි ප්‍රශ්නයක් ඇහුවද? හැම වචනයකින්ම ප්‍රශ්න අහන්න. හැම ප්‍රශංසාවකින්ම ප්‍රශ්න අහන්න. හැම නින්දාවකින්ම ප්‍රශ්න අහන්න. හැම විවේචනයකින්ම ප්‍රශ්න අහන්න. විවේචනයෙන් අහන්න කොමගේ නිවීම මේ අපාසය තුලින් මං නිවෙන්නේ කොහමද? ඒක විමසන්න. මෙන්න මේ ආර්ය පරිශ්‍රණය මේ හරිය ගවේෂණය නැති නිසා තමයිලෝ අපි තාම ඉපදිලා. අපට හැයෙන ශබ්දවලින් නිවීම මතු කරගන්න ඒ නිවීම දකින්න අපි දක්ෂ නැහැ. එහෙනම් කොහොමද නිවන් දකින්නේ? එහෙනම් නිවන් දකින්නවා කියලා එකක් අපි පුරුදු කරනවා, පුහුණු කරනවා. එහෙනම් ඒ කියන නිවීම මේක නෙමෙයි. අපි හදාගත්ත නිවනක් නෙමෙයිද මේ නඩත්තු කරන්නේ. සැබෑ නිවීම තියෙන්නේ බාහිර ලෝකයේ තුල නෙමෙයි. Tamange මේ බඹයක් විතර උස තින මේ කය තුල. ඇසෙන් නිවෙන්න බැරි මනුස්සයා වචනෙන් නිවෙන්න බැරි මනුස්සයා ශබ්දයෙන් නිවෙන්න බැරි මනුස්සයා ඇසිරීමෙන් ජීවිතයෙන් නිවෙන්න බැරි මනුස්සයා මේ ලෝකේ තථාගතයන් වහන්සේගේ සුළඟිල්ල අල්ලාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟ හිටියත් එයා නිවෙන්නේ නැහැ එයාව නිවන්න බෑ ඇයි මේ සරල ධර්මතාවය මෙච්චර කාලයක් අපට වැටහුන්නේ නැත්තේ? Tamange නිවීම තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි මේ බඹයක් විතර උස තියෙන කයේ. මේ නෙතට ගැටෙන හැම රූපයක් තුළින්ම Tamange නිවීම තියෙනවා. ඇලීමෙන් ගැටීමෙන් තොරව දකින්න අපි දක්ෂ නැහැ. එතන තමයි අපි හැවිලෙන්නේ. හැලීමකින් ගැටීමකින් තොරව දකින්න දක්ෂ නම් එතන අපේ නිවීම එතන නිවිලා ඉවරයි. එහෙනම් අපි මේ දේන්දර රැ වෙනකන් මේ දකින හැම රූපයක් තුළම අපේ නිවීම කොයි කියලා අපෙන් ප්‍රශ්න අහන්න ඕනේ. ව්‍යංජනේ දිහා බලලා, බද්දියා බලලා, පාත්‍රය දිහා බලලා, සැතපෙන පැදුර දිහා බලලා විමසන්න ඕනේ. කොයි පැදුර මගේ නිවීම? ඔයාව පරිස්සම් කරනවා, නඩත්තු කරනවා, ආරක්ෂා කරනවා. කවුරු කෙනෙක් ගණී කියලා බය වෙනවා. බලාපොරොත්තු තියෙනවා. පුදුමාකාර සන්තෝෂයකේ පැතුලේ සතපෙනකොට අවුවට දානවා පිරිමදිනවා ඉඹලා බලනවා මොනතරම් නඩත්තුවක්ද කොමගේ නිවීම තමන් පරිභෝජනය කරන හැම භාණ්ඩයක් තුළින්ම තමන්ගේ නිවීම කොයි කියලා තමන් ප්‍රශ්නයක් අසන්නට අවශ්‍යයි උදේ ඉඳලා රෑ වෙනකම් කොච්චරනම් ශබ්ද ඇහෙනවද? දහස් ගණන් ශබ්ද ඇහෙනවා. එක ශබ්දයකින්වත් අපි විමසුවද කොයි මගේ නිවීම කියලා? කවරදාකවත් අපි අපේ නිවීම කොයි කියලා අපි හාන්නේ නැහැ. අපට ඒ මාන්න වමනාවක් නැහැ. හැබැයි නිවීම කොයි කියලා මම හාන්නේ නැහැ. හැබැයි නිවීම හොයාගෙන යනවා. හාන්න නැත්නම් කොහොමද ලැබෙන්නේ? තමන් පරිශ්‍රණය කරන්නේ නැත්නම් ගවේෂණය කරන්නේ නැත්නම් විමසන්නේ නැත්නම් කොහොමද ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ? තමන්ගේ කලබලකාරීත්වය තුළින් අසංවරය තුළින් තමන්ගේ අසංවරයට කතා කරලා අහන්න පාය අසංවරය කලබලය කොහොමගේ නිවීම කියලා අපගේ සෑම හිරියව්වකින්ම අපි විමසන්න ඕනේ මේ හිරියව්වේ මගේ නිවන තියනවද මේ ඇසිරීමේ මගේ නිවන තියනවාද කොහොම මගේ නිවීම මෙන්න මේ ਵਿਚාරණ ක්‍රමවේදය අපි තුල කවදද හටගන්නේ එතන ඉඳලාම අපි ආර්ය මාර්ගයේ ඒ ආර්ය පරිශ්‍රණයට පත් වෙලා ඉවරයි අපි හැමෝම පිරිනිවන් පාන මාර්ගයක් මේ ගමන් කරන්නේ හැම මොහොතක් ගානේ හැම සැනයක් ගානේ අපට පේන හැම රූපයක් තුළම අපේ නිවීම අපි විමසන්න ඕනේ ප්‍රශ්න අසන්න ඕනේ අපි ආන්නේ කවුද මේක ගත්තේ කවුද මේක තිබ්බේ කවුද මේක වැළඳුවේ කියලා එහෙම ආන්න එපාය මේ පේන රූපය තුළ මගේ නිවීම කොයි අර පේන රූපය තුල මගේ නිවීම කොයි මේ මං මතු කරගත්තා මම වමනාවෙන් ආසාවෙන් දැකපු මේ රූපය තුල මගේ නිවීම කොයි මම ඒක විමසන් දෙපාය අපේ නිවීම අපි විසින්ම වළදාගෙන ඉන්නවා කියලා දැන් අපට වැටහෙන්නේ නැද්ද? නිවීම හොයාගෙන මහ පොළවේ හැම තැනම ඇවිදිනවා. හැම ශාස්ත්‍රීය වහන්සේම සරණ යනවා. හැබැයි මේ බඹයක් විතර උස තියෙන කය තුල නිවීම වැළලීලා තියෙනවා. ඒක හරලා මතු කරගන්න අපි දක්ෂ උනේ නැහැ. ඒක අපේ දුර්භාග්‍යයක්. අභාග්‍යවන්තකමක් තමයි අපි අපටම කරගෙන තියෙන්නේ. දැන් ඉඳලා මේ බඹයක් විතර උස තියෙන කය ප්‍රශ්න විමසන්න මේ පේන රූපෝලි විමසන්න කොයි මගේ නිවීම මේ නාම රූප වලින් විමසන්න කොයි මගේ නිවීම මේ ඇහෙන ඈම ශබ්දයක් තුළින්ම විමසන්න මේ ශබ්දය තුළ මගේ නිවීම කෝ රාගයක් නටගත්තේ මේ ශබ්දය තුළ කෝ මගේ නිවීම පටිගයක් නටගත්තේ මේ හැයින සබ්දය තුල කොමගේ නිවීම සන්තෝෂයක් නටගත්තේ. මේ හැයන වචන තුල කොමගේ නිවීම මිතුරුකමක් නටගත්තේ බලන්න අපි මේ කෙලස් ටික මතු කරගන්නවා හැබැයි කවදාකවත් ඒ શબ્දවල තියෙන නිවීම මතු කරගන්න දක්ෂ උනේ නැහැ මේක තමයි අභාග්‍යවන්තකම කියලා කියන්නේ අපේ මිනිසත් භවයට දැන් අපි යුතුයකම් කරන්නට ඕනේ අපි ලබාපු මිනිසත් භවයේ අපේ පාරමී සම්පූර්ණ කරගන්න මේ කමඨාන් නිවැරදි කරගන්න ඕනේ. දැන් ඉඳලා මේ දකින්න හැම රූපයක් තුළම Tamange නිවීම කොයි කියලා විමසන්න. ඒ නිවීම <coughs> මතු කරගන්න දක්ෂ වෙන්න. හැම රූපයක් තුළම හැවිලීමක් තියෙනවා නම් ඒ ඇවිලීමේ නිවීමකුත් තියෙන්න එපාය. ඇයි අපට ඒක තේරෙන්නේ නැත්තේ? රාගය හටගන්න හැමතැනම විරාගය තියෙනවා. ලෝභය හටගන්න හැමතැනම අලෝභය තියෙනවා. යමකට ලෝභය හටගන්නේ අයිති කර ගැනීමේ අදාසින් භුක්ති විඳීමේ අදාසින් නේද? අන්සතු කිරීම එව නැත්නම් දන් දීම අත්හැරීම කියන ඒ අදාස ඇති වෙච්ච ගමන් ලෝභය අලෝභය වෙන්නේ නැද්ද? ආසාවෙන් ඡන්දයෙන් බලාපොරොත්තුෙන් කෝපයක් පිළිගත්තාම ඒක යථාර්ථයේ තේරුම් අරගෙන ඒක තව කෙනෙකුට පූජා කරාම අර ලෝභය අලෝභය බවට පත් වෙනවා එහෙනම් ලෝභය අටගන්නේ යම්කිසි තැනකද එතනමයි අලෝභය අටගන්නේ මේ ධර්මතාවය අපිට තාම වැටහිලා නැහනේ රාගය ඇති තැනමයි විරාගය අටගන්නේ ද්වේෂය හටගත්ත තැනමයි අද්වේෂය උපදින්නේ. ඇයි මේ ධර්මතාවයෙන් තාම ස්පර්ශ වුනේ නැත්තේ අපට? උදේ ඉඳලා රැ වෙනකන් හැම නාම රූපයක්ම ස්පර්ශ කරනවා පරිභෝජනය කරනවා හැබැයි කිසිම භාණ්ඩයකින් රූපයකින් වස්තුවකින් නිවෙන්න දක්ෂ වුණේ නැහැ අපි ඒ කියන්නේ අපි ඒ තරම්ම දුර්වල වෙලා අපේ චරිතය මොනතරම් අසරණ තත්ත්වයකටපත් වෙලාද දැන් ඉඳලා මේ හැම රූපයක්ම Tamanගෙන් නිවීමක් නිවෙන්නේ නැත්තම් ඇයි නිවෙන්නේ නැත්තේ ඒක හොයලා බලලා නිවැරදි කරගන්න ඒ රූපය තුල සැඟවිලා තියෙන නිවීම බඳු කරගන්න හැම શબ્දයක්ම අපේ නිවීමක් නිවෙන්නේ නැත්තම් ඒ શબ્දය තුල සැඟවිලා තියෙන ගැඹලා තියෙන නිවීම මතු කරගන්න ඒක තමයි කමඨං වඩනවා කියන්නේ. පාරමී පුරනවා කියන්නේ. කිසිම බෝධිසත්වෙ නිකන් කාලා බීලා නිදාගෙන ඉඳලා බුදු වෙලා නැහැ. අසංකේ කෝටි දක්වා සංසාරේ ඉපදිලා ඉපදිලා මේක පුරුදු කරලා වඩලා ප්‍රත්‍යක්ෂ කරලා තමයි ප්‍රාර්ථනා කරන බෝධියෙන් පිරිනවම් පෑවේ. එහෙනම් කෝ අපේ ප්‍රාර්ථනා කරපු බෝධියේ පාරමිතාව අපි පුරුදු වෙලා ඉන්නේ සැපේ නිවන් දකින්න. අපි පුරුදු වෙලා ඉන්න සංවර්ධන ලොතරැයක් අරගෙන අර සතපණ කාසියකින් ඊරුවාම අංක තුන සමාන රුපියල් 500ක් හම්බෙනවා. අපි බලාපොරොත්තු වෙන රාම්බෝධිය සංවර්ධන ලොතරැයක් නෙමෙයිද? ඊරුවාම හම්බෙනවලු. පුදුම වැඩ. එතකොට විරාගය, අලෝභය, අද්වේෂය ඒක ග්‍රාම සේවකයි වඩන්න ඕනේ. එහෙනම් එහෙම නැත්නම් දිසාපතිතුමාට බාර දෙන එක වඩලා දෙන්න කියලායි තමන්ගේ අඩුපාඩු තමන් නිවැරදි කරගන්නේ තමන්ගේ දුර්වලකම් තමන් අදාගන්නේ ඒක තව කෙනෙක් අදායි කියලා බලාපොරොත්තු ඉන්නවා පුදුමාකාර බෝධිසත්ව චරිතනේ අපි සංසාරයේ මේ දුර්වලකම් නිසා නෙමෙයිද මේ වෙනකොටත් අපි සෝතාපන්න වෙලා නැත්තේ මිනිස්සුත් භවයේ ලැබුණා නම් හිතා ගන්න රහත් ඒ කියන්නේ රාත් ඵලයට අවශ්‍ය සියලුම සුදුසුකම් ගැබ් වෙලා තියෙනවා මේ කියන මිනිසත් භවයේ තුල. සමහර විට අපිට ඉතන එන නූපන් කුසල් උපදව ගන්න. නූපන් අකුසල් ඒක තවත් යට කරගන්න. මේ භවයේ රාත් වෙන්න කුසල් නැහැ. එහෙනම් ඒ කුසල් ටික දැන් කරන්න. අර මිනිස්සු යන්නේ දෑත්පත්ටි තියාගෙන කොළතුරුවට්ටි තියාගෙන සාදුකිය කිය කප්පරු කරගෙන යන්නේ ඒ විදිහට දැන් ඉඳලා උදේ ඉඳලා රැය වෙනකම් මිනිසුන්ට මෛත්‍රීසිත පාදව ගන්න මිනිසුන්ට උදව් උපකාර කරන්න සහෝදර සංඝයාගේ අඩුපාඩු දුර්වලකම් ඉවස ගන්න එයාට උපස්ථාන කරන්න බලාපොරොත්තු නැතුව උදව් කරන්න දැන් ඉඳලා අඩුපාඩු හදාගෙන කුසලයේ පුරව ගන්න කුසල් අඩුයි කියන එක නෙමෙයි වරද. ඒ කුසල් පුරවන්න එක නැති එකයි වරද. පින්මදි කියන එක නෙමෙයි කියන දෝෂය. ඒ මදි පින් ටික දැන් අදාගන්න නැති එකයි දෝෂය. අපට නිවන් දකින්න අවශ්‍ය පරිසරය ඇදිලා නැහැ කියන එක නෙමෙයි තියෙන අඩුව. ඒ පරිසරය මේ පරිසරය තුලින් බතු කරගන්න දක්ෂ නැහැ. එතනයි තියෙන්නේ අඩුව. අපි මේ වාසය කරන රක්ෂිතය අපේ ජේතවනාරාමයේ අපේ පාරමී භූමිය ඇයි තාම අපිට ඒක තේරුන්නේ නැත්තේ? කොතනට ගියා තමන්ගේ රාගය තමන්ගේ ద్వේෂය තමන්ගේ ලෝභය තමයි හදන්න තින්නේ ඒක කොතන ඇදුවත් මොකද අර හිමාලයෙන් මුනිවරයෙක් ළඟට ඇවිල්ලා තාපසේ කානවල ස්වාමිනී අසුවල් ඍෂිවරයා ගොඩාක් ප්‍රඥාවන්තයි මං එයා ළඟට ගිහිල්ලා වඩන්නද කියලා එතකොට පුංචි මුනිවරයා කියනවලු ස්වාමිනි පොඩ්ඩක් ඉවසන්න තව සතියකින් යමු කියලා. පහුවෙන්ද නැගිට්ටාම ඒ මුනිවරයා කියනවා සිසියාට කතා කළ තාපසයා අපි පිණ්ඩපාත යමු කියලා. දෙන්නම පිණ්ඩපාත යනකොට තාපසයා කියනවා ඒ මුනිවරයා කියන තාපසයාට මෙයාට බෙදන්න කියලා අතින් පෙන්නනවා. ඒ අම්බෙන් අම්බෙන් හැම එකක්ම එයාටයි බෙදවන්නේ. හැමදේම බෙදුවා මේ තාපසයා කල්පනා කරනවා මේ පොඩි මුනිවරයා පුංචි කාලෙම මෙච්චර ධනවත් වෙන මුනිවරයා මොකවත් ආහාර ලබා ගන්නෑ නේ මොකද්ද දැන් මේ කමටන කවදාකවත් ආලත් නැහැ කිසිම ශ්ලෝකයක ලියලත් නැහැ මේක නැවත හිමාල අඩවියට ආවට පස්සේ ඒ තාපසයයිලා ආනන්ද ස්වාමිනිය ඔබ වහන්සේට මොකවත් නැහනේ. කමක් නැ අපි සුදුසු තැනකට ගිහින් බෙදාගෙන වළඳමු කියලා කියනවා අසුවල් තැනට යමු. අසුවල් ඍෂිවරයා හරි දක්ෂයි කිව්වා. හරි සන්තෝසයි. සතියකින් යන්නේ හිටියේ. පව් වෙනදම යනවා. එතනට ගිහලා රිසිවරයා ළඟට ගිහලා කියනවා දැන් කෑම ටිකක් කමු නේද කියලා කියනකොට ආ හොඳයි සම්නේ පොඩ්ඩක් කියන මීට වඩා දක්ෂ කෙනෙක් ඉන්නවා එයා ළඟට ගිහලා කෑම කමු කියලා අනේ ස්වාමීනි තවත් දක්ෂයෙක් ඉන්නවද යමු කියලා එතනට යනවා මේ විදිහට දවස් එකමාරක් ඇවිදලා හත්රට පොලකම ගිහිල්ලා අන්තිමට ඒ මුනිවරයාට කියනවා තාපසයා ස්වාමිනේ කොච්චර ඇවිද්දා කාගේ ළඟට ගියත් හතේ තින එකනේ කණ්ඩ වෙන්නේ රොටි කවදාවත් පිට්ටු වෙන්නේ නැහැ. පිට්ටු කවදාවත් බත් වෙන්නේ නැහැ. ඕකමනේ කණ්ඩ තියෙන්නේ. ඔය ඔතන වාඩිලා කමු කියලා කිසිම ගුරුවරයෙක් නැති තැන දෙන්නම බෙදාගෙන කෑවලු. කාලා ඉවර වෙලාලු කිව්වේ කොච්චර දක්ෂ ගුරුවරයා අම්බ වුණත් වැඩක් නැහැ. Tamange අඩුවයි හදන්න තින්නේ. ඒක කොතන හිටියත් හදන්න පුළුවන් නම් ගුරුවරයා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Tamanta tamanmai ප්‍රශ්නේ කියලා එදාලු ඒ තාපසයා තේරුම් ගත්තේ යථාර්ථය තපස් ජීවිතය කියන්නේ මොකද්ද කියන එක අද අපේ අභ්‍යන්තර ජීවිතය ගත්තාම ඕක නෙමෙයිද ජේතවනාරාමේ හිටියනම් අපි මේ වෙනකොට වඩලා ගෞතම බුදුහාඳුනගේ හොඩප්පු හිටියානම් කිරිබෝතලෙන් කිරිබිබී ළඟ හිටියානම් අනේ ස්වාමිනේ මේ වෙනකොට මම රාත් වෙලා එතන ගිහිල්ලා තදන්න තියෙන මේ අසත්පුරුෂකම් ටික තමයි මේ දාන වංගු ටික මේ දින කපු ටික මේවා තමයි අදන්න තියෙන්නේ බුදුහාමුදුරන්ගේ එවනල්ලේ හිටියාය තථාගතයන් වහන්සේගේ දෙපට සිවුර අත් දෙකේ තියාගෙන හිටියාය කියලා එහෙම කවුරුත් rahat වෙන්නේ තමන්ගේ දුර්වලකම් අඩුපාඩු කොතන හිටියත් ඒ ටික තමයි හදන්න තියෙන්නේ ගුරුවරයා නෙමෙයි ප්‍රශ්නය තමන්ගේ අඩුපාඩු හදන්න තමන් දක්ෂ තමන්ගේ දුර්වලකම් නිවැරදි කරගන්න තමන් දක්ෂ එතනයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් දැන් ඉඳලා මේ දකින හැම නාම රූපයක් තුළින්ම තමන්ගේ නිවීම දකින්න. ඒ දකින හැම රූපයක් තුළින්ම නිවෙන්න. එතකොට තමයි ලියා නිවන් දකින කෙනෙක් වෙන්නේ. එහෙම නැතුව දකින්න රූප වලින් නිවෙන්නේ එයා නිවන් දකින්න උත්සාහ කරනවා. ඒ නිවන් දකින්න එක මේ ලෝකේ කවදාකවත් අවසන් වෙන්නේ හැබැයි පේන හැම රූපයකම නිවන් දකින්න කෙනා ඒ කාන්ත වශයෙන්ම නිවන් දකින්න කෙනෙක්. එහෙනම් අපි නිවන් දකින්න කෙනෙක් වෙන්නේ නැතුව නිවන් දකින්න කෙනෙක් වෙන්න ඕනේ. එහෙමනම් දැන් ඉඳලා මේ හැම රූපයක් තුලින්ම අපේ නිවීම අපි දකින්න ඕනේ. හැලීමෙන් ගැටීමෙන් තොරව දකින්න ඕනේ. බලාපොරොත්තු නැතුව දකින්න ඕනේ. වර්ණයක් රූපයක් වශයෙන් දකින්න ඕනේ. කිසිම ගැටීමකින් තොරව මේ මොහොතේ ඉඳලා මේ තප්පරේ ඉඳලා ඇයෙන හැම શબ્දයක් දෙලින්ම අපි නිවන් දකින්න දක්ෂ වෙන්න ඕනේ හැම શબ્දයක්ම අපේ නිවීමම් හැම શબ્දයක්ම අරන් බලන්න පටිගියක් නැද්ද ලෝභයක් නැද්ද ද්වේෂයක් නැද්ද පැවැත්මක් නැද්ද බලාපොරොත්තුවක් නැද්ද ඒ කියන්නේ අපි නිවන ප්‍රතික්ෂේප කරනවා හැම શબ્දයක් තුළින්ම නිවීම තියෙනවා හැලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒක ශ්‍රවණය කරගන්න ඒක පණිවිඩයක් විතරයි શબ્දයක් විතරයි. මොකටද අපි ප්‍රතිචාර දක්වන්නේ? ප්‍රතිචාර දක්වලා දක්වලා 2600 යකනකම් ඉපද ඉපද ගුටි කෑවා මදිද? තවත් මොකටද શબ્ද වලට ප්‍රතිචාර දක්වන්නේ? පෙනිලා ලස්සනයි ලස්සනයි කියලා බැඳගෙන සංකාර අනන්ත ප්‍රමාණ ගෙවල් අදලා හේන් කොටලා දුක් විඳා මදිද තවත් මේ දකපු දේවල් තුලින් බැඳීම් ඇති කරගන්නේ ඇයි ඒක දැක්කා පමණයි ඇලීමෙන් ගැටීමෙන් තොරව දකින්න දක්ෂ වෙන්න හැම රූපයක් තුළින්ම තමන්ගේ නිවීම මතු කරගන්න හැම ශබ්දයක් තුළින්ම තමන්ගේ නිවීම මතු කරගන්න හැම ඇසිරීමක් තුළින්ම නිවෙන්න දක්ෂ වෙන්න හැම ඇසිරීමක් තුළින්ම මම නිවෙන්නේ නැත්තේයි දැන් මම නිවු නැත්තේයි දැන් මම කලබලයි කලබල තුල මගේ නිවීම අතුරුදාන්නේ ඒ හැම ඇසිරීමක් ඉරියව්ව තුළින්ම Tamange නිවීම මතු කරගන්න මතු කරගන්න දක්ෂ වෙන්න අම්ම චෛතසිකයකින්ම නිවන කෙනා ඒකාන්ත වශයෙන්ම නිවන කෙනෙක් නෙමෙයිද නිවන් දකින්න කෙනෙක් නෙමෙයිද අපේ සිතවිලි එකින් එකට කල්පනා කරලා බලනවා නම් හැම එකක් තුළම තියෙන ලෝභ, දේශ, මෝහ, රාග, වෛර හැරෙන්න වෙන මොනවද? මොනවාරි බලාපොරොත්තුවකින් පැවැත්මකින් නේද අපි හිතන්නේ. මේ සිතවිල්ලේ කොයි මගේ නිවන අර සිතවිල්ලේ කොයි මගේ නිවන මෙච්චර වෙලාවක් ආන්සියලා කල්පනා කරා කොයි මගේ නිවන මේ විදියට හැම සිතවිල්ලකින්ම අපි ප්‍රශ්න විමසන්න ඕනේ Tamange නිවීම කොයි කියලා ප්‍රශ්න අසන්නට ඕනේ හැම සිතුවිල්ලකින්ම ප්‍රශ්න අහලා ඒ නිවීම මතු කර ගන්නව නම් ඇලීමෙන් ගැටීමෙන් තොරව සිටරව නම් හැම සිතුවිල්ලකින්ම නිවෙනව නම් ඒ කාන්ත වශයෙන්ම පිරිනිවන් පාන රාතෙක් නෙමෙයිද අපි මෙන්න මේ ටික වඩා ගන්න බැරුව තමයි මේ ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනය 2600 කනකම් අපි ඉපදිපද මේ ගමන් කරන්නේ දැන්වත් මේ කමඨාන වඩමු දැන්වත් මේ පාරමී භූමිය નિවරදිව පරිපූර්ණ කරගනිමු දැන් ඉඳලා හැම රූපයක් තුළින්ම Tamange නිවීම මතු කරගන්න පේන හැම එකෙම නිවෙන්න දක්ෂ වෙන්න ඉසෙල්ලාම හැම භාණ්ඩයක් තුළින්ම හැම වස්තුවක් තුළින්ම Tamange නිවීම සොයලා මතු කරලා නිවෙන්න දක්ෂ වෙන්න ඒක තමයි අපේ පාරමිතාව ඒක තමයි අපි වඩන්න ඕන කමඨාන හැම શબ્දයක් තුළින්ම නිවෙන්න දක්ෂ වෙන්න නිවීම මතු කරගන්න දක්ෂ වෙන්න ඒ මතු කරගත්තා වූ නිවීම තුළින් නිවෙන්න දක්ෂ වෙන්න ඒක තමයි අපේ පාරමිතාව ඒක තමයි අපේ රහත් බෝධිය හැම වචනයක්ම කතා කරනකොට දැලිපියෙන් කිරිකනවා වගේ පරිස්සමෙන් කතා කරන්න. ඒක තුළින් අපි තුල ලෝභ දේශ මොහ හට ගන්න බෑ. ඒක හැයෙන මිනිස්සුන්ට ලෝභ දේශ මොහ හට ගන්නත් බෑ. එහෙනම් මේ වචනවල අපේ නිවීම තියෙන්න ඕනේ. ඒක හැයෙනකොට ඒ අයගේ නිවීම තියෙන්නත් ඕනේ. එහෙම නිවීම නැත්තම් පටිගෙන් කතා කරනවා නම් හිතේ එක තියාගෙන ද්වේෂයෙන් කතා කරනවා නම් සෙනෙහසෙන් ආදරෙන් ලිංගතුකමින් කතා කරනවා නම් මගේ නිවීම කොයි කියලා හැම වචනයකින්ම ප්‍රශ්න විමසන්න ප්‍රශ්න අසන්න එහෙම අසලා ඒ සංගවිච්ච නිවීම මතු කරගන්න හැම වචනයක් තුළින්ම නිවෙන්න දක්ෂ වෙන්න ඒක තමයි අපේ පාරමී භූමිය අපේ රාත් බෝධිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන තථාගතයන් වහන්සේගේ සරණ යන තාපසයා නැගිට්ටත් නිවෙනවා ඉඳගත්ත් නිවෙනවා සැතපෙන කොටත් නිවෙනවා එයා පැම්පාස් වෙන කොටත් නිවෙනවා දත්මදින කොටත් නිවෙනවා වළඳන කොටත් නිවෙනවා ඔසවමි තබමි යවමි කියන කොටත් නිවෙනවා හැම උසුම රැල්ලක් ගානේ නිවෙනවා හේතුව එයාගේ හැම චලනයක්ම එයාට නිවීමක් මේක අද්දුටුවයි සත්‍යයි මේක පුරුදු කරපු නිසා කියන්නේ සැබවින්ම නිවීම හඳුනගත්ත තාපසයා හැම හිරියව් අතුලින්ම නිවෙනවා අපි කලබල වෙනවා මේ ස්ථාන ටික ඈතට යන්න ඕනේ දියැලි බලන්න ඕනේ රුවන්වැලි සෑය වඳින්න ඕනේ මේ විදියට අපට මොනාරි සිටිවිලි ඇති වෙනවා නම් එකතන කාලයක් ඉන්න බැරි නම් මේ නාම රූප තුල කැළඹෙනවා නම් අවිවේක දැනෙනවා නම් එයා ඉරියව් වලින් තාම නිවෙන්නේ නැහැ චලනයෙන් නිවෙන්නේ නැහැ එයා තාම තමන්ගේ නිවීම අඳුනා ගත්ත නැති පුදුජන කෙනෙක් හැම ඉරියව්වක්ම චලනයක්ම අපේ නිවීමක් නිවෙන්න දක්ෂ වෙන්න නිවෙන්න දක්ෂ වෙන්න බැරි නම් ඇයි මම නිවෙන්නේ නැත්තේ කියලා හොයලා බලලා ඒ හැම ඉරියව්වත් තුළින් මම නිවීම මතු කරගන්න දක්ෂ වෙන්න ඒ මතු කරගත්තා වූ නිවීමෙන් නිවෙන්න පුරුදු වෙන්න මේක තමයි අපේ පාරමිතාව මේක තමයි අපේ Nirodha Samapattiya මෙන්න මේ විදිහට අසකන දිව නාසය සමසිතෙන් අපේ නිවීම අපි පුරුදු කරනවා නම් වඩනවා නම් අපි නිවන් දකින්න කෙනෙක් නෙමෙයි අපි නිවන් දකින්න කෙනෙක් වෙනවා හේතුව මේ කය තුලින් අපි අපේ නිවන දකිනවා මේ හැම රූපය තුලින් අපේ නිවීම දකිනවා හැම ශබ්දය තුලින් අපේ නිවීම දකිනවා කට ඇරියොත් එන හැම වචනය තුලින් අපි නිවෙනවා හැම ඉරියව්වකින්ම නිවෙනවා හැම සිතිවිල්ලකින්ම නිවෙනවා ඒකාන්ත වශයෙන්ම මේ භවයේ පිරිනිවන් පානවා එහෙනම් දැන් ඉඳලා සතර ඉරියව්වෙන් හැම මොහොතක් ගානේ මේ කමඨාන වඩලා පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලයේ පුරාවටම සියලු කෙලෙස් මේ කමඨාන පුරුදු පුහුණු කරමින් නිරෝධය කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න මේ අනුශාසනාව මේ තුලින් ලබාගත්තා වූ අවබෝධයේ කමඨාන අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්නේ සියලු දෙනාටම තෙරුවන් සරණයි